හරියට කියනවා මේ රාත්‍රී ගවන් කරලා අන්තිමට අරුණා දිනකොට කොස්සට නැටි පේනවා කියලා. කොස්කොල නැටි පේනවා. නැත්නම් Tamange අතේ රේඛා පේනවා. නැත්නම් බිම යන කූඹි වලක් පේනවා. මම රාත්‍රියේ අරුණගින් ඉස්සලා කොස්කොල නැති පේන්නේ නැහැ. අත දිගාල බැලුවට රේඛා පේන්නේ නැහැ.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 තුනේම තියෙන නිරෝධයම තමයි. තමන් බලාගෙන ඉන්නකොට යමක් නැති වේගන යනවනම් ඒ නැති වේගන යන දිහා netතර දීලා සමීප වෙලා මේ ප්‍රණ අපිට මේ තිබුණ දේ දැන් නැති වෙමින් යනවා කියන එක ක්ෂය වෙද්දී ක්ෂය වී යන අතර බලාගෙන ඉන්නවා.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 නමුත් අපි වැය දකින්ද, ඡය දකින්ද, නිරුද්ධ වීම දකින්ද ගෙවම් කරනවා දකින්නක අපේ හිතේම තියෙන පුදුමාකාර පසුබෑමක් තියෙනවා. මේ නිසායි මේකට කරන ගෞරවයක් වශයෙන් තමයි සර්වචන් වහන්සේ මේ මූල කර්මස්ථාන දිහා බලනකොට සත්‍ය අඩු වෙලාවේදී අපි දකින්නේ මූල කර්මස්ථානේ මුදල ගොරෝසු ඝන බාල ආස්වාසේ මැද කොටා. ඒ වගේ ප්‍රස්වාසේ මැද කොටා. ඉතින් දැන් මේ පෙරළමින් පවතින තීටි අවස්ථාව උපාදේ දකින්නෙත් නෑ අපි වාය දකින්නෙත් නෑ අපි හිතිය තමයි දකින්නේ එතනින්ම තමයි පටන් අරගන්නේ එනිසා අරමුණක ආස්වාස ප්‍රසවාස වේවා පිම්බි පැකිලිම වේවා සක්මන් කරන දැන වම දක්න වශයෙන් වේවා ඒකේ ඒ ගොරෝසු නාස්පුඩු පුරවාගෙන උස්ම ටික ඇතුල් වෙන පිට වෙන අවස්ථාව අපි ආස්වාස වශයෙන් සඳහන් කරන ප්‍රසවාස වශයෙන් සඳහන් කරන එතනින් තමයි පටන් ගන්නේ පටන් අරගෙන ඉවරලා සතිය වැඩි වෙන එනකොට එන එන ආස්වාසය එන එන ප්‍රසවාසය දකින්න හදනකොට අර උප්පත්තිය දකින්න කැමැතිකමට ආධාරයක් වශයෙන් අතුදවක් වශයෙන් කියනවා ඇති වේගනන ආස්වාසේ හට ගන්නා වූ ආස්වාසේ ආස්වාසේ ජාතක කොටස සමුදේ කොටස බලන්න පුරුදු කරන්න කියලා.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 මෙන්න මෙතනදී හිත හොඳට සුසර කරපු වයලින් එක තටක් වගේ ගානට සුසර වෙනවා. හොඳට ටියුන් වෙනවා. මේක ඉතින් හැමදාම කරගන්නවා. මෙන්න මේ දේ කිරුවට පස්සේ තමයි සරුවත් සංසේ khයානපසනාව ආයනපසනාව එහෙම නැත්නම් හිරෝදානපසනාව බලන්න කියලා කියන්නේ. මුල දැකලා හොඳට බැලුවට පස්සේ ඒක ගොරෝසු වෙලා දැන් ගොරෝසුද කොහොමද දෙවිලා නැටි බලන්න.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 අන්න ඒ කෙනෙක්ගේ ඒ පාටක අරගෙන සෝරලා තෝරලා බැලුවොත් විස බීජය හරියට අල්ල ගන්න පුළුවන්. ඒ විස බීජයට විස බීජ හරණයක් එහෙම නැත්නම් ඇන්ටි බැක්ටීරියා එකක් ඇන්ටි මේ ඒක අල්ලගත්ත පස්සේ ඒක හරියටම අහනවා මොකද අර බරපතල රෝග තියෙනකොට රෝගියාගේ රෝග තත්ත්වය ප්‍රතිශක්තිය අඩු වෙන නිසා নানা ආකාර රෝග බීජ වලින් සංකර වෙලා තියෙනවා මුලට ගියේ නැත්නම් කවදාකවත් ඒ රෝගේ පිළිබඳව මේකයි මේකේ රෝග නිදානෙ මේකයි මේකේ රෝග මේ විස බීජ මෙන්න මේකයි මේකට උත්තරේ කියලා කියන්නේ. ඒ නිසා මේ දුක දුකට හේතුව නිරෝධේ නිරෝධයට හේතු කියන එකමයි එහෙමම ආයුර්වේදයේ තියෙන්නේ. රෝධය, රෝගය, රෝග නිදාන හොයන එක. ඒක තමයි ඔය වෙස්ට් එකටත් ගිය ඔච්චරම තමයි. ඉතින් මේක රෝගය පිළිබඳව නිදානය හිවීම රෝගයට කරන ගෞරව කිරීමක් හෝ ප්‍රේම කිරීමක් නෙවෙයි.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 ඒ නිසා ආස්වාසිය මුලමදාක ප්‍රස්වාසිය මුලමදාක කියන එක මූල ධර්ම වශයෙන් හොඳට ප්‍රස්තාර දෙකකින් අපිට ඇඳලා දක්ව ගන්න පුළුවන් වුණාට නිරීක්ෂකයාට පහසු වෙන්නේ ආස්වාසිය මුල දැකීම සහ ප්‍රස්වාසිය අග දැකීම තමයි. ඒ නිසා යම් කෙනෙකුට ආනාපානේ කරලා කීකරු වෙලා විනාඩියෙන් දෙකෙන් භාවනාව හරියන මට්ටමට එනවනම් ආයස්සරයක් කීක මුලමදාක බලන්න යන්නවක්වත් එහෙම නැතුව මෙනෙහි කරන්නවක්වත් මොනවත්වත් අවශ්‍ය කරන්නේ දැන් දන්නවා කී කරුයි.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 කියන්නේ පාළු වෙන ගතියක්වත් තනි වෙච්ච කොටු වෙච්ච අනුන්ගේ අවධානයෙන් බැහැර වෙච්ච තත්වයක්වත් නෙවෙන බවත් තමන් මෙතෙක් කරපු දාන නිසා සීල නිසා සමාධි භාවනා නිසා වෙන දෙයක් බවත් තේරුම් ගන්නවා කියන එක නිවන පිළිබඳ තියෙන හැඟීමෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ සීලු නිමිති given දරලා අනිමිත්ත සමාධිය කියලා කියනා වූ හිතේ කෙලෙස් නැති ගතිය අඩු ගන්න කියනවා නම් මෙතන විචිකම් පරිවර්තන කෙලෙස් නැති ගතියට අවබෝධයක් තියෙන කෙනාට බොහොම ලස්සන මේක ජීවෙමින් යද්දි බලහන් යන්න පුළුවන්. නමුත් එතන ගියාට පස්සේ අර නීවර ධර්ම අපි සෑහෙන සොගයක් ඇතෙන්දී පාලනය කරගන්න පුළුවන්. නමුත් ප්‍රඥා ස්වරූපයෙන් සැකීමක් වෙනවා මෙතන. මියන පාර හරිද? ඊගාට මම මොකද කරන්න ඕනේ? කොහෙන් කොහාටද යන්නේ? හරි මේක හරි පාරද නැද්ද කියලා සැකේ මතු කරනවා.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 5ක් ඉන්න පුළුවන් නම් 10ක් ඉන්න පුළුවන් නම් 10ක් ඉන්න පුළුවන් කරා 15ක් ඉන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේක අදිස්ථාන කරන ගත්තොත් ඒ පුද්ගලයා ඒකට යන්නේ බොහොම ජයග්‍රාහීව. ඒකට යන්නේ හිසේ හිසේ තිබුණ බරක් බිම දාන්න වාගේ. ඉතිවිච්ච ලෝක වස්තුවල් ලොකු නම්බුවක් නැහැ හැලෙන්නා වගේ නෙමෙයි.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 මම මේ යන්නේ ප්‍රස්වාසයට. දැන් මේක එන්නේ එන්නේ එන්නේ මට ලං වෙනවා. මට වශී වේගෙන එනවා කියලා දන්නවනම් ඒ පුද්ගලයාට මේ ඉස්තරහට දයන්නේ පස්තරට දයන්නේ වැරදිද කියන සැකේ එන්නේ. විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂ වෙනවා විචාර බුද්ධිය. ඉතින් මේ දෙක Tamanට ඕන දේ මේ කටයුතු මුදුවට සිද්ධ වෙගෙන යනකොට හිමීට සියුම් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා.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 ඒක කෙරෙන්න ඕනේ මේක මේ ඉස්සල්ලාම මේ මාර්ගඵලයකට යන්න කලින් එහෙම නැත්නම් මේක කියන විදිහෙන් නම් අනිවිතා චේතෝ ඵල සමාපත්තිය කියලා කියන අරහත් ඵලය මාර්ගඵලය නම් ඉස්ලාම මේ රියසල් එකක් දෙනවා ඔය සම්මසන ඥාන අවස්ථාවේදී හෝ ධානයක නම් පළවෙනි ධාන වශී කරනකොට ඉතින් මේ හරියේදී යෝගාවචරය හැමදාම හිතනවා මගේ හිත දියුණු වෙන්නේ එකතන හිර වෙලයි කියලා.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 මේ දෙන්න අරින්න ඕනේ. අඹ ගෙඩියක් ලොකු වුණාට මදි ලොකු වෙලා ඒ මට්ටම තියේදී අපිට පේන්නේ නැතුනට කිරි වදින ඇතුළු. ඒ කිරි වදින නැතුව කඩලා දුම් ගැහුවට නියම අඹ රස එන්නේ නැහැ. නිසා අඹ ගෙඩිය ලොකු වුණාට ඒක විලිකුන් වෙන්න ඉදෙන ගතිය එන්න ගොඩක් කල් ගන්නවා.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 පාළු ගතියක් ඇති වෙනවා. නමුත් අනි සබ්බනිමිත් අමනසිකාරය කියලා කියන්නේ ඉබේ සත්‍යක් මේකේ තියෙනවා. අන්න ඒකට පුරුදු වෙන්න. එහෙම නැති தත්ත්වය අගේකරනද ඒගොල්ල මේකේ වැඩි වේලාවක් ඉන්න දෙන්නේ. සිද්ධ වෙන්න අරින්නේ. වශී වෙන්න ආරින්. ඒ වශී වීමෙන් තමයි හිතට වචනේ විස්තර කරගන්න බැරි වුණාට අත්දැකීමක් බවටපත් කරන්න. මේක පළවෙනි වතාවට මේ සම්මසන ඥාන මට්ටමේ නැත්නම් පළවෙනි ධ්‍යාන මට්ටමේදී කරගත්තට පස්සේ ආයසරයක් වේදනায়න කොටත් සැප දුක් දෙක වේදනායි කියලා අදුක්කම සුඛේ ආය පදම් කරන්නේ. එහෙම නැත්නම් සංඥා එනකොට ප්‍රකෘති සංඥාවක් නෙවෙයි විකෘති සංඥාවක් නෙවෙයි අසඤ්ඤත් නෙවෙයි සංඥාව නැත්තේත් නොවි ඔන්න මොකද්ද සංඥාවක් වෙනවා ඒකෙදිත් අදිස්ථාන කරන්න වෙනවා මේ හිත පුළුවන් තරම් මේකේ සිද්ධි වෙන්න පුළුවන් තරම් මේකේ වශී වෙන්න අරින්න ඕනේ ඒක තමන්ගේ හැබෑනි වහන බවට පත් කර ගන්නවා සංස්කාර தත්ත්වයේදී අපි මුළු ජීවිතේ පුරාවම නැත්නම් මේ සංසාරේ පුරාවට අපි ඇදගෙන ගිය චේතනා නිසා ඒ නිසා කරුවචන් දේශනා කරා චේතනා පිටවේ කම්මං වදාන.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 චේතනා පහළ නොකර සිටීමේ හැකියාව බලනවා. මේක හරි මේ පරස්පර විරෝධී සාමාන්‍ය ලෝකයේ යම් කිසි પરමාර්ථයකට අපට යන්න පෙර ගැම්ම දෙන්නේ චේතනාව තමයි. අපි එල්ලයක් ඇති කරන එල්ල කරා යන්නේ මේ මුළු ජීවිතේම පුරුදු කරන තරගෙත් කරන්නේ ඉච්චරයි අධ්‍යාපනය කරන්නේ ඉච්චරයි දේශපාලනය කරන්නේ ඉච්චරයි සමාජ විද්‍යාවත් කරන්නේ එච්චරයි.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 ඒක සංසාර දික්කේ. ඉන්සාර අනිමිත්ත தත්වයට යනකොට සංස්කාර වශයෙන් බලනවා කාය සංස්කාර වශයෙන් චේතනාවක් පහල කරන්නේත් නැහැ. හයියෙන් හුස්ම ගන්න යන්නේත් නැහැ. නින්දට වැටෙන්නේත් නැහැ. චිත්ත සංස්කාර වශයෙන් මට සැප වේදනාව වේවා දුක් වේදනාව වේවා අදුක්කම සුඛ වේදනාව වේවාවත් නැහැ අදුක්කම සුඛ වේදනාව කොහොමදක්වත් ලැබෙන දෙයක්.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 එහෙම නැත්නම් අපපතිච්චිත තත්ත්වයටපත් වෙනවා. පීඨ ආධාර නැති වෙනවා. ආ නියමත්තමට යනවයි කියලා කියන්නේ Tamanට මටද මේ වෙන්නේ මේ අත්දැකීම එහෙම නැත්නම් මේක හේතුඵල ධර්මයක්ද මේක මේ ආනාපානේ මතම සිදුවෙන එකක්ද නැත්නම් ආනාපානෙ කියුණාට පස්සේ නේ එකක්ද? ওই කියන විදිහට අර කලින් ගත්ත ලකුණු කලින් ගත්ත සටහන් අතුලත පිටත සීමා මරියාදාවල් සේරම ක්‍රමක්‍රමයෙන් දී වෙන්න පටන් ගන්නවා.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 ආන්නේ වගේ තමයි ඒ අකිංචන වූ අනිමිත්ත වූ දෙයට යන්න ගියාට පස්සේ හොද්දු හේතුඵල ධර්මයට තමයි යන්නේ. අර ගල්ලන ගඟේ නියදෝතක් වගේ තමයි පාවිච්චි කරනවා. ඒක නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් තියෙනවනේ වල නිමිති කියනවා. අරමුණු කියනවා. එහෙම නැත්නම් කර්මස්ථාන කියනවා.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 මොකද පුරුදු කරලා තියෙන්නේ ඒකනේ. හැබැයි බුදු දහමසේ එක කර්මස්ථානෙට හිර කිරීමෙන් කරන්නේ ඒකට වාංකොලා අනික සියලුම නිමිති කර්මස්ථාන නැති කරන ප්‍රයෝගිකී එකතැනකට හිර කරලා ඔක පුළුවන් නම් පතුරු ගහලා බලපන්. බලනකොට බලනකොට ඒක තුලත් මොනවත් නැති වෙනකොට අර මනුස්සයගේ තියෙන කාම හැකියාවන්ම දක්ෂකම ප්‍රයෝජන ගනිමින් ඒ හරහා අර නොගිය ගමනකට ගඟ දිගේ ඉහළට ගමනකට යන්න පටන් ගන්නවා. ඉතින් එතෙන් යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මම දන්නේ කිවර තරහ වේද කියලා මේ සද්දාව හැලෙනවා. අස්සද්ද தත්තරපත් වෙනවා. මේ අනිමිත චේතු විමුක්තියට ගියාට පස්සේ රහතන් වහන්සේට බුදුහමර දෙන්න නමක් තමයි අස්සද්දෝ කියන්නේ. සද්ධායෙන් අදහන දැනන ප්‍රත්‍යක්ෂයි මේක. ඒ වගේම සුතමී ඥාන වශයෙන් අපි ඉගෙනගත්ත දේවල් තබ්බේකට වැඩක් නැහැ. ඒවා සේරම අනුත්‍ය ගණදුණු කරන්න යනවා මිසක් ආ අර භාවනාවේ අනිමිත්තට යනකොට සුත්‍රේ ඥාන ඇතුලෙන් කතා කරන්න පටන් ගන්නවා මල කරදරයක්. මේක හරියට අයින් කරගන්න දන්නේ නැත්නම් ඒක අනුන් එක කතා කරන්න අත්‍යවශ්‍යයි. සම්නිවේදනට අත්‍යවශ්‍යයි. නමුත් අනිමිත්ත සමාධියට යනකොට දෝර ගලන්න පටන් ගන්නවා.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 ඉතින් අර ඒක ලබනවා විතරක් නෙමෙයි. ඒක මට දිගින් දිගට මෙච්චර වෙලාවක් මේක තබා ගන්න ලැබේවා කියලා ඒකේ අபிසංකාරයක් පහල කරනයි කියලා කියන්නේ ඒක විශාල අදිෂ්ඨාන ශක්තිය. ඒ වගේම චිත්ත ශක්තිය. ඒක සංසාරේ තියෙන පුදුමාකාර බයක්. ඒ වගේම සර්වඥාන්සේ දේශනා කරන එක පිළිබඳව තියෙන අසීමිත ඇදහිලක් තියෙන කෙනාට විතරයි ඒ විදිහට මේ විවේක වේලා මට බොහෝ වෙලා ඉඳ ලැබේවා කියන්නේ.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 තව ටිකක් වෙලා මේකේ ඉන්න. නැත්නම් අபிසංකාර කියන වචනේ පාවිච්චි කරනවා මතක තියාගන්න මේක සංස්කාරයක් තමයි. මට මේකේ ටිකක් වෙලා ඉඳ ලැබේවා කියලා කියන එක සංස්කාරයක් තමයි. හැබැයි මේ සංස්කාරය අනිමිත්ත කෙරෙහි තියෙන. අකිංචනීය කෙරෙහි තියෙන. ඉතින් ඒ නිසා මේ ලෞකික පැත්තෙම තමයි අපි උපකරණ ගන්න.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 ඒ නිසා සරුවත්තරන් සඳහන් කරන මහන්නේ මේ සත චතුරාර්ය සත්‍ය නොදැනුවත්කම නිසා උඹලයි මමයි සේරමයි. කිලෝරක් නැති ගමනේ කලෝරක් නැතරම මේ දුක් විඳා මේක මේ ක්‍රමේ හරියට අහු වෙනකන් තමයි මේ ඔක්කොම දැඟලිල්ල. උනාට පස්සේ ඒක ධර්ම න්‍යායයට සිද්ධ වෙනවා.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 ඒ නිසා ජනගහණේ ජන ජනයා මැද සමාජශීලී ජීවිතය කියලා කියන්නේ ඒක නිකන් මේ කම ගහපු එළදෙනක් මාළුවෝ ඉන්න වතුරකට බැසාවක්. හැම තැනම කොටනවා. ඒ නිසා ඉස්සල්ලාම අපිට ප්‍රාර්ථනා කරන්න වෙන්නේ මේ කරපු පව් නිසායි නොදැනුවත්කම නිසායි මේ ASCII බාලයන් එක්ක හැසිරෙන්න වෙලා තියෙන ඒවයිදී වෛර කරන්නේ නැතුව අලුතෙන් කර්ම රැස් කර ගන්න නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න මේ පන්විතානන්ත සේවනම් කියලා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි බාලයන්ගෙන් කොන් වෙන්න වෙන් වෙන්න උපක්‍රමයක් විතරයි. පන්විතයා ළඟට ගියාම මොකක්වත් දෙන්නේ නැහැ. මේ මනුෂයා කරබන් නිකන් ඉන්න නමුත් අඩු ගන්න එතකොට බාලයෝ එන්නේ නැහැ. ආ මේ විදියට මේක පෙළ හදාගත්තොත් අවුරුදු 2600ක් ගියයි කියලා හෝ අපි ඉන්නේ ඉන්දියාවේ මධ්‍යම දේශයේ දේවරම් වේර නොවුනායි කියලා හෝ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පිට හදාගෙන යන්න.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 මේක මේක තමයි විද්‍යාවයි බුදුහමදාත් අතර වෙනස. විද්‍යාව බාහිරේ වෙනවා. බුදුරජාණන් කියන ඇත්ත කියන්නේ. ඒ නිසා මේකට කියනවා ඉන්සයිට් කියලා. එකම එකම උපකරණ පාවිච්චි කරන්නේ. අරක එළියට යමින් යමින් යමින් යමින් තෝරනවා. කවදාකවත් බුදුහමෝ කියනවා ලේසිම ක්‍රමේ පිටු වැටෙන තියෙන ක්‍රමේ බාහිරේ හොයන එක.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 එවනේ ගත්ත එක කාගෙන යන්න ඕනේ. උල්පතක් තියෙනවා නම් තිබිච්ච අඩුවන දේ උල්පතක් නැහැ කියලා හරි තේරුම්කයි යන්න ඕනේ. මේ වෙනස තියෙන එච්චරයි මේක අභ්‍යන්තරාවර්ති ලෝක බාහිර ලෝක විශ්ව බාහිරවත්. ඉතින් ඒ නිසා අන්තරාවර්ති වූ කය ඒකත් හුස්මකින් නියෝජනය වෙන්න ආසල්පද. ඒකනේ ඒකට බහින්න. ඉතින් එතකොට වෙන්නේ ධාතු මනසිකාරය තමයි ලෝකෙත් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර ඝනදීයන්ගේ කතාව අහලා තියෙනවා. ඝනදීයෝයි කතරගම දෙවියෝ පොදෝ මේ තාත්තා කතා කරලා කිව්වලු මේ කරදි වලල්ලට රවුමක් ගහලා වරින්. ධනදීව ලුණුකොල් කට්ටවටේ ගහලා ගහලා ආව. අර මනුස්සයා තාම යනවා. කරදේ වලල්ලයා. දැන් මූ ඇවිල්ලා බලන්න තාත්තා ගාවට වෙලා අර පොල් කට්ටේ වැඩි ලුණුකොල් කට්ටේ වැඩි ගහලා එනේ ඔය වෙනුවට ඕ වටේට ගියත්. ඉතින් අද විද්‍යාවේ, ඒ වගේ විද්‍යාව නෙමෙයි මේ හාමුදුරුවෝ කියන පිස්සු කෙලියත් ඒකයි. මෙව්ව විතරක් දැනගෙන මන්දි අපි විශ්වය ගැන දන්නේ නැහැ. අපි පුනරුත්පත්තිය ගැන දන්නේ නැහැ. අපි මේ නොපෙනෙන ලෝකේ ගැන දන්නේ නැහැ කියලා අයියෝ රේඩියෝ එකේ පැය ගණන් ආත්ති කරන හැටි. බුදුහාමුදුරු කියලා මේ විෂයන් වලට ගියොත් පිස්සු හැදෙනවයි කිය. උම්මත්තක වෙනවයි කිය.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 මේක කද්දාකත් බෑ කියලා. එහෙම නැත්නම් ලෝකේ වටේ නොගීමක් පුළුවන් කියලා ඒත් බෑ. ඊට පස්සේ කියනවා මේ බඹයක් පමණ වූ සංඥාව සහිත වූ මනසක් සහිත දෙයක තමයි මම ලෝකේ කියන්නේ. ඕක නැතුවත් බෑ. ඔය වටේ තියෙන ලෝකේ වටේ ගිහිල්ලත් බෑ. ඒ නිසා මේකම අපේ පින් කරලා ලබාගත්ත මේ මනුස්ස ශරීරෙම කායනුපස්සනාවෙම යන එකයි තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අවුලුත් ප්‍රශ්නකට අහලා තිබුණා. ඇයි මේ අනිමිත්ත සමාධියට යන්න නිමිත්තක් ගන්නෙ? මේක ඉතින් අර null hypothesis එකක් දාලා ඒක disprove කරනවා කියන scientific ක්‍රමයේ දන්න කෙනාට නම් තේරෙනවා ඕක තමයි science කිමුත් කරන්නේ. යමක් අරගෙන තියෙනවා කියලා ඔප්පු කරන්න හදනවා. ඒක එතකොට 95ක් නෑ කිව්වට පස්සේ ඒක නෑ කියලා අපි මේ විද්‍යාව උපකල්පනයක් ඇති කරන කියන වගේ දෙයක්නස වෙන මොනවා හරි ගන්නේ. ඔබට කැමති ඕන දෙයක් අරගනින්. ඒ නිසා මේ විපස්සනා භාවනාවට අරමුණක් සීමා නැහැ. සමතර තමයි සම සත්‍රිස් කර්මස්ථාන. ඒ විපස්සනාට ඕනම දෙයක් අරමුණු කරන්න පුළුවන්. හැබැයි අත්දැකියක් අක් වෙන්න. අරගෙන ගියොත් ඔය පැත ඔය පැතම තමයි තියෙන්නේ. ඔය මාර්ගෙම තමයි තියෙන්නේ. දැන් අපි එහෙනම් දවසේ වැඩ කටයුතු સમાප්ත කිරීමක් වශයෙන් පිටතාවතාදී වාතසද්ධාන කිරීමේ අපි දවසේ කටයුතු නිමව සටහන් කරමු.